ධම්මසංගණීපකරණයේ රූපකාණ්ඩය ඇසුරු කරගෙන ඒක විදේන රූප සංඝහෝ එකාකාරයකින් රූපේ ගැන එක් කොටසකින් රූපය පිළිබඳ සංග්‍රහ කරන ධර්ම කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරගන්න විශේෂයෙන්ම මේ වෙනුවිට අපි මේ රූප කාණ්ඩයෙන් සාකච්ඡා කරගන්නට යෙදුනා රූපේ පිළිබඳව විදර්ශනාව යොමු කරගන්නට රූපේ පිළිබඳව මනා නුවණින් දකින්නට අවශ්‍ය කරන ධර්ම කාරණා ගණනාවක්ම අපි බලාපොරොත්තු වෙන්නේ නිතරම පටිච්ච සමුප්පාද න්‍යාය පිළිඹුම් වෙන ආකාරයට පුජ්‍යල දෘෂ්ටිය බැහැර කරගෙන දහම් දර්ශනය දකින්නට උත්සාහවන්ත වෙන්නට ඒ සඳහා බොහෝ උපකාරයක් බවට අපි මේ රූපකාණ්ඩේ දේශනාවන් පත් කරගත්තා. අපි දකින්නට ඕන කාරණාවක් තියෙනවා අපිට බොහෝ වරදින්න පුළුවන් තැනක් තමයි පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මතාවය යම් පුජ්‍යලයක් විසින් කරන දෙයක්. එහෙම නැත්නම් මම කියලා සත්‍ය පුජ්‍යලයක් විසින් කරන දෙයක් මම කරගන්න දෙයක් කියලා ගත්තොතින් එක පැත්තකින් ගත්තොතින් මේක වෙන කවුරු හරි කෙනෙක් දෙවියන් වහන්සේ කෙනෙක් හරි බ්‍රහ්මීක් හරි විසින් කරනවයි කියලා ගත්තොතින් ඒකත් වැරදි සහගත වෙන න්‍යාය ධර්මයක් වෙනවා එහෙම නැති වුණොත් මේක ඉබේ සිද්ධ වෙනවයි කියලා ගත්තොත් ඒකත් වැරදි සහගත න්‍යාම ධර්මයක් වෙනවා. අපි බලන්නට වටින කාරණාවක් තියෙනවා. අපි හිතමුකෝ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අපි දන්නවා අසම සම වූ ප්‍රඥා ඥානයකින් ධර්ම ඥානයකින් යුක්තයි. හේතුඵල රටාව පිළිබඳව මනාකොට සියලු සත්වයන්ටත් වඩා එහෙම නැත්නම් අසම සමූහ හැකියාවකින් යුක්තව දර්ශනය අවබෝධ කරගත්ත උත්තම වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ඥානගෝචර ස්වභාවය පිළිබඳ අපිට හිතාගන්නටවත් බැරි තරම්. මොකද යම් පුජ්‍යලයක් දිහා බලලා බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කියන්නට පුළුවන්කම තියෙනවා මේ අසවල් අසවල් පුජ්‍යලයා අසවල් අවසවල් දවසේදී අසවල් නාමයේ දරාගෙන අසවල් තැනදී අසවල් ශ්‍රාවකයෙක්ගෙන් ධර්මයේ ශ්‍රවණය කළා අහවල් විදිහට මේ ධර්ම මාර්ගය අවබෝධ කරගන්නවා. එහෙම නැත්නම් මේ මේ පුජ්‍යලයා අහවල් දවසේ පසේ බුද්ධත්වයට පත් වෙනවා. යම් කිසි දවසක නියත විවරණයක් ලැබෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ නමක්ගෙන්. දැන් අපි හිතුවතින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අහවල් කාල සීමාවේදී ඒ නමින් උප්පත්තිය ලබනකොට ඒ රටේ ඒ ප්‍රදේශයේ පවා මව පියාගේ නම පවා අග්‍ර ශ්‍රාවකයන්ගේ නම පවා නියත විවරණ ලැබෙන අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේලා පෙන්වලා දෙනවා. දැන් එතකොට අපි බලන්නට ඕන ඒ කාල සීමාව වෙනකොට කව කව කොයි විදිහට කොයි තැනක හතර අපායක හිටියත් බුද්ධත්වයට පත්වෙන්නට ඒ නියත විවරණය ලබන්ට අනුකූලව ඒ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් අපිට හිතෙන්න පුළුවන් එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ විදිහට කියන්නේ මේක ඉබේ වෙන ධර්මතාවයක් මේක ඇතුලේ තියෙනවද දන්නේත් නැහැ. මේක ඉබේ සිද්ධ වෙනවද දන්නේත් නැහැ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේක ඉබේ සිද්ධ වෙනව නෙවෙයි ඒ හේතුඵල රටාව ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ ගැඹුරු විදිහට තථාගත බුදුරජාණන් වහන්සේට ඥාන දර්ශනයක් තියෙනවා ඒකේ ආකාරයෙන් පැහැදිලි කරගන්නට පැහැදිලි කරන්නට එහෙම නැතුව මේ කාරණාව කොයිම මොහොතකවත් ඉබේ සිද්ධ වෙන එකක් විදිහට ගන්න නරකයි. එනම් මේ පටිච්ච සමුප්පාද න්‍යායිකව මේ හේතුඵල රටාව ගැළපෙන ආකාරය පිළිබඳව සාමාන්‍ය ශ්‍රාවකයෙකුට හිතා ගන්නටවත් පුළුවන් කමක් නැහැ. අඩුම තරමේ අනාගතය පිළිබඳ හරියටම නිශ්චිත ප්‍රකාශයක් කරන්නට හේතුඵල අනුව ගලපලා මෙන්න මේ විදිහට මේ විදිහට සිද්ධ වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ නමකට ඇරුණකොට කිසිම ශ්‍රාවකයෙකුට නිශ්චිත වශයෙන් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දකින්න ඕන පුජ්‍යල භාවයෙන් යුක්තව අපි ලෝකේ දැක්කට අහවල් කාලෙදී අහවල් විදිහට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ කාලේ මෙන්න මේ විදිහේ නමක් කියලා අපි පුජ්‍යල භාවයෙන් දැක්කට බුදුරජාණන් වහන්සේ මේක හේතුඵල අනුකූලව දැකලා ලෝක සම්මතයේට මෙන්න මෙවැනි වචන වලින් පුජ්‍යලභාවයෙන් යුක්ත මේක ප්‍රකාශ කරන ලෝක සම්මත වචනයක් විදිහට. හැබැයි මේ තුල තියෙන්නේ ගැඹුරු හේතුඵල સિદ્ધාන්තයක් බව අපි මතක තියාගන්න ඕන. එහෙනම් මේක ඉබේ සිද්ධ වෙනවයි කියලා ගන්නට පුළුවන් කමක් නෑ අපිට. ඒ වගේම තමයි මේ ක්‍රියාවලිය කවුරු හෝ කෙනෙක් පිටස්තරේ ඉඳලා පාලනය කරනවයි කියලා ගන්නට පුළුවන් කමකුත් නෑ. ඒ වගේම තමයි යම් පුජ්‍යලයක් එහෙම නැත්නම් මම කියලා කෙනෙක් විසින් මේක කරවනවා කරගන්නවා කියලා ගන්නට පුළුවන් කමකුත් අපි විවහාරයේ කිව්වට මෙන්න මේ විදිහට මේ විදිහට අපිට පුළුවන්කම තියෙන අය පස්පව් නොකර දසා කුසලයෙන් වැළකීලා කටයුතු කරන්නට කියලා. එහෙම කටයුතු කරන්නට අවශ්‍ය කරන පසුතලයේ පරිසරයේ නිර්මාණය වෙන්නේ අවශ්‍ය කරන ධර්මතාවයක් මුණ ගැහෙන්නේ කල්යාණ මිත්‍ර උපදේශයන් අපිට ලැබෙන්නේ මේ සියල්ලම පාහේ සිද්ධ වෙන්නේ හේතුඵල රටාවකට අනුකූලවමයි. දැන් අපි තෝරගන්න ඕන යම් කෙනෙකුට දරුණු රෝගාබාධයක් හැදුනට පස්සේ රෝගාබාධය වෙනුවෙන් අති දුර්ලභ වූ ඖෂධයක් මුණ ගැහිලා තමන්ගේ රෝගිය සුවපත් කරගන්නට ලැබෙන්නේ එහෙනම් දැන් අපි තෝරගන්න ඕන <clears throat> ඒ ඖෂධය ලැබෙන්නේ පවා හේතුඵල රටාවකට අනුව අවිද්‍යා පත්‍ය පුඤ්ඤාභි සංඛාරා කියන කාරණාවට අනුකූලවමයි. එහෙනම් අපි නිතරම දකින්න ඕනේ මේ සියලු දේවල් මම බලෙන් කරගන්න එකක්වත් වෙන කවුරුවත් කරන එකක්වත් ඉබේ සිද්ධ වෙන එකක්වත් නෙවෙයි හේතුඵල රටාවක් තියෙනවා මෙන්න මේ හේතුඵල රටාවට අනුකූලව පටිච්ච සමුප්පන්න ධර්මතාවයකට මැදි වෙලයි මේ සියල්ල සිද්ධ වෙන්නේ කියන එක අපි තෝරගන්න ඕනේ එතකොට අපි හිතන්ට ඕන යම් කිසි කෙනෙකුට එහෙමනම් කිසි දෙයක් හිතලා කරන්න බැරිද කියලා. මෙන්න මේකට හොඳ උත්තරයක් ලැබෙනවා හිතලා කරනවායි කියලා ගත්තොත් මම විසින් කරනවා කියන තැනට වැටෙනවා. මට හිතලා පුළුවන් අහවල් අහවල් දේ කරන්නට. මං හිතලා හිතලා මෙන්න මේ දේ කළාය කියලා යම් කෙනෙක් ප්‍රකාශ කළාට ඒක කවදාකවත් තමන් විසින් මම විසින් හිතාමතා කරගත් එකක් නෙවෙයි. මම විසින් කරවගත් එකක් නෙවෙයි. එවැනි සිත් පහළ වෙන්නට යම් හේතුඵල රටාවක් තියෙනවා. එහෙනම් හිතක් පහළ වෙනවා කියන එක හේතුඵල න්‍යායිකව සිද්ධ වෙන එකක්. අදාළ පරිසරය ප්‍රත්‍ය සම්බන්ධ වෙලා ඊට අනුකූලව හේතු ගැලපෙනකොට ඒ සිත් පරම්පරාව පහළ වෙනවා. එහෙම නැතු මේ හිතක් කියලා එකක් කවුරුවත් දරාගෙන ඉන්න පුජ්‍යලයක් ඉන්නව නෙමෙයි. එහෙනම් හිත පවා පහළ වෙන්නේ දැන් අපි හිතක් කියලා කොයි විදිහට හැඳින්නුවත් ඒ හැම මොහොතකම හිතක් විදිහට අපිට තියෙන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියනකොට අපි දැනගන්න ඕනේ හිතක් විදිහට අපි සකස් කරන්නේත් මේ දැන හඳුන ගන්න ස්වභාවයට තමයි අපි හිත කියලා කියන්නේ. එහෙනම් ඒකත් හේතුඵල න්‍යායිකව පහළ වෙන ධර්මයක් මිසක හිතක් දලාගත්ත කවුරු හරි කෙනෙක් ඉන්නව නෙවෙයි. එහෙනම් අපි දැනගන්න ඕන කෙලෙස් සහිත හිතක් දරාගෙන යම් පුජ්‍යලයක් ඉන්නවයි. නීවරණ සහිත හිතක් දරාගෙන යම් පුජ්‍යලයක් ඉන්නවයි. සංයෝජන සහිත හිතක් දරාගෙන පුජ්‍යලයක් ඉන්නවයි. එතකොට අවිද්‍යා ආශ්‍රව, ditthi ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රවයන් කියන ආශ්‍රවයන් දරාගත්ත පුජ්‍යලයක් ඉන්නවයේ කියන තැන අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. මොකද මේ පුජ්‍යලයක් ඉන්නවා නෙවෙයි හේතුඵල රටාවිකව පහළ වෙන මෙන්න මේ හිත තුළ අවිද්‍යා ආශ්‍රවයේ යෙදෙනවයි මොහොතට. ditthi ආශ්‍රවයේ කාම ආශ්‍රව භව ආශ්‍රව යෙදෙනවා මොකද අවිද්‍යා මූලයෙන් පටන් ගන්න පටිච්චසමුපාදයක් නිසා. යම් දවසක කොතනදී හරි අන්න ඒ අවිද්‍යාව නැමැති ඝන අන්ධකාරය දුරලන්නට ප්‍රඥාව නැමැති ප්‍රඥා ආලෝකයේ පහළ වුණට පස්සේ අපිට අවිද්‍යාව කියන එක නැති කරගන්න ඕන නැහැ අඳුර නැති කරගන්න ඕන නැහැ ආලෝකයේ වැටුණට පස්සේ අඳුර නැති වෙන්නේ. එහෙම නැතුව අඳුර ඇතුලේ ඉඳලා අඳුර නැති කරන්න ක්‍රමයක් හෙව්වට තේරුමක් නැහැ. ආලෝකයේ වැටිච්ච දවසට අඳුර කියන එක නැති වෙලා යනවා. එහෙනම් අපි අඳුර නැති කරගන්න නෙවෙයි උත්සාහවන්ත වෙන්න ඕන අඳුරේ ඉඳලා හැපි හැපි මෙන්න මේ ආලෝකයේ කියන එක වැටෙන්නේ කොයි විදිහටද කොයි ආකාරයටද කියන කාරණාව දකින්නට අපි උත්සාහවන්ත වෙන්න ඕන. එහෙනම් මෙතනින් පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා අපිට හොඳටම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මපරියාය පවා යම් කෙනෙකුට අවබෝධ වෙන එකක් නෙවෙයි. අවිද්‍යාවේ දිච්ච දෘෂ්ටිගත යෙදිච්ච විදිහට යම් සිත් પરම්පරාවක් හේතුඵල න්‍යායිකව පහළ වෙනවා නම් අනේ සිත් પરම්පරාවට අවිද්‍යා අඳුර නොවැටෙන්නට අවශ්‍ය කරන ප්‍රඥා ආලෝකය තමයි බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ දර්ශනය තුලින් අපිට ලැබෙන්නේ. එහෙනම් අපි හොඳට තෝරගන්නට අවශ්‍යයි මේ අකුසල මූලයන් යම් කෙනෙක්ගේ හිත තුල තියෙනවායි හිතේ දරාගෙන ඉන්නවායි ඒවා එකිනෙක එකිනෙක පිරිසිදු කරනවායි කියලා කරන්නට එක හිතක් තියෙනව නෙවෙයි. හේතුඵල න්‍යායිකව පහළ වෙලා ඉතිරි නැතුවම නිරෝධ වෙන චිත්ත පරම්පරාවක් තියෙනවා. එහෙනම් අපි හොඳට තෝරගන්න ඕන මෙතනදී අපි කවුරු කවුරුවත් සිස්සතන් තුල යම් කෙලෙස් ධර්ම හදා ගන්නව අය සංයෝජන ධර්ම හදාගෙන බලන අය නීවරණ ධර්ම හදාගෙන බලන අය කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. එරන් නීවරණ ධර්ම හිත තුල යම් කෙනෙක් හදනව නෙමෙයි. එහෙනම් හිතින් හිතන යම් පුජ්‍යලයක් ඉන්නට ඕන. එහෙනම් මෙතනදී හොඳට අපි දකින්නට අවශ්‍යයි නීවරණ ධර්මයන් යම් කිසි පුජ්‍යලයක් විසින් තම තමන්ගේ හිත් සතන් තුළ හදා ගන්නවයි කියන කාරණාව ධර්මයට විරුද්ධයි. මේක හදනව නෙවෙයි පටිච්ච සමුප්පන්නවම අවිද්‍යා මූලික කරගත්තට පස්සේ අන්නේ අවිද්‍යාව මූලික වෙලා ditthිකාම භව කියන ආශ්‍රවයන් මූලික කරගෙන පංච නීවරණයන් දස සංයෝජනයන් සහිතව ඒ ක්‍රමවේදයට අනුකූලව සිත් પરම්පරාවක් ගොඩනැගෙන එකයි මෙතනදී සිද්ධ වෙන්නේ කියන එක පැහැදිලිවම දකින්නට ඕන. එහෙනම් අපි පසුගිය දේශනාවලින් කතා කරන්නට යෙදුනා සබ්බන් රූපන් ගන්තනීයන් ඕගනීයන් යෝගනීයන් කියන කාරණා ටික පිළිබඳව අපි සාකච්ඡා කරගන්නට යෙදුණා. එතනදී අපි මනාව විස්තර කළා මේ කාය ග්‍රන්ථි තුලින් අපිව පුජ්‍යලත්වයෙන් යුක්තව අවිද්‍යාව මූලික කරගත්ත දිට්ටි තුලින් අපිව යොදවනවා අවිද්‍යා යෝග, ditthi යෝග, කාම යෝග, භව යෝග තුල අපිව යොදවමින් අපිව අවිද්‍යා ඕගයකට අසු කරගෙන, ditthi ඕගයකට අසු කරගෙන, කාම ඕගයකට අසු කරගෙන, භව ඕගයකට අසු කරගෙන සංසාර සැඩපාර ගමන් කරන භව ජාතිය පහළ විවි සසරක් නිර්මාණය වන බව පටිච්ච සමුප්පන්න න්‍යාය ධර්මයට අනුකූලව අපි සාකච්ඡා කරගන්නට යෙදුණා. ඊළඟට අපිට කතා කරන්නට තියෙනවා සබ්බන් රූපන් නීවරණීයන් කියන ධර්ම කාරණාව පුංචි මතක් කිරීමක් අපි ගිය දේශනාව තුලිමුත් කළා. සබ්බන් රූපන් නීවරණීයන් කිව්වට පස්සේ අපි දකින්න ඕන මෙතනදී මේ සබ්බන් රූපන් කියන තැනදී අපි හොඳට තෝරගන්න ඕන කාරණාවක් තියෙනවා. රූපේ මෙබඳු ආකාරයි කියලා දැක්කට පස්සේ කෙනෙක් කියන්න පුළුවන් එහෙමනම් මේ නීවරණීයයි කියලා කිව්වම රූපේ නීවරණ නොවේයි නීවරණ යෙදෙන මනසකට රූපය නීවරණීය වෙනවා කියලා. නීවරණ ධර්මයන් යෙදෙන මනසකින් පුළුවන් රූපය තුල නීවරණ කියන දේවල් තවරගෙන බලන්න කියලා අපි මෙතන අදහසකට එනවා. හැබැයි මෙතනදී අපි තෝරගන්න ඕන රූපය ඇත කියන අන්තිට වැටිලා තියෙන රූපයක් පිළිබඳව දැකලා ඒ උපදින රූපයක් පිළිබඳව නොවේ තියෙන රූපයක් තියෙනවායි අන්නේ රූපේ තියෙන රූපය මනසක් තියෙනවා ඒ මනස ඇතුලේ තියෙනවා නීවරණ ධර්ම ඒ වගේ හද හදා හද හදා තියෙන රූපේ දිහා බලනවායේ කියන දෘෂ්ටියකින් අපි දැක්කෝ තියෙන නැවතත් අපි වැටෙනවා අර මුලාසහගත කාරණාවට එන අපි බලන්න ඕන මෙතනදී කීයටවත් විස්තර කරන්නේ නැහැ කොහොමටවත් අදහස් කරන්නේ නැහැ. සබ්බන් රූපං නීවරණීයන් කියලා කියන කාරණාව තුළින් නීවරණවලට රූපේ හිතයි. එහෙම නැත්නම් තියෙන රූපයක් තියෙනවා. අන්න ඒ රූපය තුල නීවරණ ධර්ම ක්‍රියාත්මක කරගන්නට අවිද්‍යා සහගතව යම් පුජ්‍යලයකට මනසින් හිත හිතා පුළුවන් ය කියන කාරණාව මෙතනදි විස්තර වෙන්නේ නැහැ. නැත්තම් හිතන්න පුළුවන් මේ තියෙන රූපයක් තියෙනවා එහෙම නැත්තම් උපදින රූපයක් නෙවෙයි අපි කතා කරන්නේ හේතුඵල න්‍යායික උපදින රූපයක් ගැන නෙවෙයි <clears throat> ඊයේත් පැවතිච්ච අදත් පවතින හෙටත් පවතින රූපයක් තියෙනවාය යන්නේ රූපය නීවරණ ධර්මයන්ට සහිත මනසකින් පුළුවන් ඒ රූපය පිළිබඳ බලලා ඒ නීවරණ වලින් ඒ රූපය කෙරෙහි නීවරණයන් මනස තුල හදාගන්න කෙනකෙනාට පුළුවන්ය පුජ්‍යලියකට පුළුවන්ය කියන තැනකින් දැක්කොතින් අපිට වරදිනවා. මොකද අපි දකින්න ඕන යථාර්ථයේදී අපිට රූපස්කන්ධය කියන එක මුණ ගැහිලා නැහැ. මොකද අපිට ඇත්තටම ලෝකය කියන එක හඳුනගන්න ලැබෙන ආකාරය අපි පෙර දේශනාවලිමුත් කතා කළා. වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මතා හතර තුලින් විතරයි අපිට ලෝකය පිළිබඳ කතා කරන්නට අවස්ථාව යෙදෙන්නේ. ලෝකය කියලා අපි දකිනවා දකින්නේ මෙන්න මේ ස්කන්ධ ධර්මතා හතරට යටත් වෙලා ඒ කියන කාරණාව පැහැදිලිවම සාකච්ඡා කරගන්නට යෙදුණා. එහෙනම් ඒ ආකාරයෙන් අපි සාකච්ඡා කරගත්තා නම් අපිට තේරෙනවා මේ රූපය කියන එක අපිට කවදාකවත් මුණ ගැහිලත් නැහැ රූපයත් එක්ක අපිට ගනුදෙනු කරන්නට පුළුවන් කමකුත් නැහැ මෙතනදී හැමනම් මේ නීවරණීයයි කියලා කියනකොටම අපි තෝරගන්න ඕන රූපය ඇත කියන අන්තයට වැටෙන්නේ රූපේ තියනවායි කියන අන්තයට වැටිලා මුලා සහගත වෙච්ච අවිද්‍යාව කියන කාරණාවෙම නැත්නම් අවිද්‍යා ආශ්‍රවය කියන කාරණාව මූලික කරගෙන පටිච්ච සමුප්පන්නෝ ගොඩනැගෙන ditthිකාම භව ආශ්‍රවයන්ගෙන් කිලිටි විච්ච චිත්ත පරම්පරාවකින් තමයි පුළුවන්කම තියෙන්නේ මේ නීවරණ කියන ධර්මතාවයන්ගෙන් යටත් වෙලා මේ ලෝකේ පරිහරණය කරන්න. එහෙනම් සබ්බන් රූපන් නීවරණීයන් කියනකොට අපි තෝරගන්න ඕන තියෙන රූපයක් තියෙනවා ඒ රූපේ දිහා යම්කිසි කෙනෙක් හිතින් නීවරණ ධර්ම හද හදා බලනවායි කියන එක නෙවෙයි මෙතන අදහස් කරන්නේ. නීවරණ කියලා කියන්නේ ඇත්තටම නිවන වැහිච්ච අඳුර කියන එකමයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ ධර්මයන් සහිතව මයි අවිද්‍යාව මූලික වුණොතින් මේ ලෝකේ හඳුන ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් මෙන්න මේ ලෝකයේ පිළිබඳ අවිද්‍යා සහගත දෘෂ්ටියෙන් දකිනකොට මෙන්න මේ නීවරණයන් ඒ හිත තුල ඒ මොහොතට උපදින පටිච්ච සමුප්පන්න උපදින හිත තුල සකස් වෙනවා ගොඩනගෙනවා මිසක යම් කෙනෙක් නීවරණ හදනවා නෙමෙයි. එහෙනම් මෙන්න මේ සබ්බන් රූපන් නීවරණීයන් කොම අපි දකින්න ඕන පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන මෙන්න මේ යාන්ත්‍රණේ නොදෙන පුජ්‍යලත්වයේ ඉඳගෙන තියෙන රූපයක් තියෙනවායේ කියන දෘෂ්ටියට එනකොටම අන්න අර නීවරණ යෙදිච්ච සිතක්මයි පහළ වෙන්නේ. දර්ශන භූමියෙන් තොරව කටයුතු කරනකොට නීවරණ යෙදිච්ච හිතක්මයි පහළ වෙන්නේ. මෙන්න මේ නීවරණ යෙදිච්ච සිතකින් තමයි එහෙම නැත්තම් සිතක් ගොඩ නැගෙනකොට තමයි සබ්බන් රූපන් නීවරණීයන් කියන තැන අපිට සාකච්ඡා කරන්නට වෙන්නේ. අන්න එවැනි නීවරණ සහිත හිතක් අවිද්‍යාව මූලික කරගෙන මේ දර්ශනීය නොදකිනකොට ගොඩනැගෙනකොට හිතෙනවා මෙන්න මේ අපිට කැමැත්ත ඇති කරගන්නට එහෙම නැත්නම් කාම ඡන්දය ඇති කරගන්නට පුළුවන් ද්‍රව්‍ය වස්තුන් එළියේ තියෙනවාය රූපේ එළියේ තියෙනවාය කියන දෘෂ්ටිය තුල ඉඳලා මොකද්ද කරන්නේ අපි කැමැති කියන රූප ලෝකෙන් තියෙනවායි ඒ ලෝකෙ තුල ප්‍රියමధుර ස්වභාවයක් තියෙනවායේ කියන තැන ඉඳලා කැමැති කැමැති රූපයන් මට පරිහරණය කරන්න ලෝකෙන් පුළුවන් කියන දෘෂ්ටියකට වැටිලා අන කාමච්ඡන්දිය ගොඩ නැගෙනවා. එනම් මේ කාමච්ඡන්දිය ගොඩ නැගෙන්නේ ඇතුළේ ඉන්න කෙනෙක් විසින් රූපයක් දිහා බලන රූපය තුල නෙවෙයි. මේ කාමච්ඡන්දිය ගොඩ නැගෙන්නේ වැරදි සහගත දෘෂ්ටිය තුල පහළ වෙන සිත් පරම්පරාවක් තුල. එර අපි තෝරගන්න ඕන වැරදි සහගත දිට්ඨියෙන් යුක්තව ලෝකේ පරිහරණය කරනකොට ගොඩනැගෙන පටිච්ච සමුප්පන්නෝ ගොඩනැගෙන සිත් પરම්පරාව තුල කාමච්ඡන්දේ නැමැති නීවරණේ ක්‍රියාත්මක වෙනවා. කාමච්ඡන්දේ කියලා කියන්නේ කැමැත්ත ඡන්දය කියලා කියන්නේ. එහෙනම් Tamanට කාමයේ උපද්දවලා දෙන එහෙම නැත්නම් පුජ්‍යලත්වයෙන් අරගෙන Tamanට ප්‍රිය ස්වභාවයක් උපද්දවලා දෙන රූපයන් ලෝකේ ඇත ඒවා පරිහරණය කරන මමෙක් ඇත කියන අන්තවාදී දෘෂ්ටිය තුල ඉඳලා ලෝකේ පරිහරණය කරනකොට ලෝකේ කටයුතු කරනකොට මොකද්ද වෙන්නේ? අනේ කටයුතු කිරීම තුල තමයි මේ නීවරණ ධර්මයන් සකස් වෙන්නේ. එහෙනම් අපි තෝරගන්න ඕන එවැනි නීවරණ ධර්මයන් සහිතව මේ ලෝකේ පරිහරණය කරන දෘෂ්ටිය තුල ඉන්නකොට අන කාම ඡන්දය කියන දේ අපිට පිළිඹු වෙනවා. ලෝකයේ තුල රූප තියෙනවා. ඒ රූප ඊයේ තිබුණු අදත් තියෙන මතුවටත් පවතින රූප. ඒවා දිහා බලන් ඉන්න යම් පුජ්‍යලයක් මම කියලා ඉන්නවා. අන්න එයාට ඒ ලෝකේ තියෙන රූප තුලින් කාමයක් ගෙනල්ලා දෙනවා. එහෙම නැත්නම් ප්‍රිය ස්වභාවයක් ගෙනල්ලා දෙනවා. අන්න ඒ නිසා පුජ්‍යලත්වයෙන් අරගෙන ලෝකේ තියෙන රූපයක් කියන තැනට මුලාසහගත විච්ච දෘෂ්ටිය තුලින් නීවරණයක් මතු කරලා දෙනවා. එළියේ තියෙන රූපේ දිහා බලන්න පුළුවන් ඒ රූපය අන්න එවැනි ආකාර එකක් මට බොහොම ආස්වාදයක් ගෙනල්ලා දෙන එකක් කියන තැනටපත් වෙලා ඡන්දය කියන එක කාම ඡන්දය කියන එක උපදිනවා. ඒ වගේම තමයි අපි දකින්න ඕනේ මේ කාම ඡන්දය පහල කරනවා වගේම තමයි ඊළඟට පහල වෙන්නේ කාම ඡන්දය වගේම ව්‍යාපාදේ කියන එකත්. එහෙනම් මේ ව්‍යාපාදී කියන්නේ ගැටෙන සුළු ස්වභාවය. එහෙනම් අකමැති රූප ලෝකේ තියෙනවායි ඊයේත් තිබුණු අදත් තියෙන මතුවටත් පවතින ලෝකයක් තියෙනවා මෙන්න මේ ලෝකේ මට අකමැති රූප තියෙනවා මෙන්න මේ පුජ්‍යලත්ව ඉඳගෙන ගැටෙන ස්වභාවයක් සකස් කරගන්නවා ව්‍යාපාදයක් සකස් කරගන්නවා එහෙනම් දැන් අපි තෝරගන්න උන ව්‍යාපාදයක් සකස් කරගන්නවයි කියලා කිව්වට පස්සේ මේකෙන් හැඟවෙන්නේ නැහැ යම් පුජ්‍යලෙහෙක් ඉඳගෙන ව්‍යාපාදේ හදාගන්නෝ එළියේ තියෙන අකමැති රූපයක් වෙනුවෙන් කියලා. නීවරණ ජෙදිච්ච මනසකින් යුක්තව ලෝකේ දකින්නකොට ලෝකෙ පරිහරණය කරනකොට මෙන්න මේ වැරදි දෘෂ්ටියෙන් යුක්තව පරිහරණය කරනකොට පුජ්‍යල භාවයෙන් යුක්තව අකමැති රූප ලෝකේ තියෙනවා ඇතුළේ ඉන්න පුජ්‍යලයකට දකින්න කියන දෘෂ්ටිය මූලික වෙනකොට මොකද්ද වෙන්නේ? අන්න අර ව්‍යාපාද කියන නීවරණය තුලින් සිත් પરම්පරාවක් පහළ වෙනවා. මේක තමයි මෙතන සිද්ධ වෙන යථාර්ථවාදීත්වය. එහෙනම් ඊළඟට අපි දකිනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ කියන එක. එතකොට අපි දකින්න ඕන මේ තීන මිද්දේ කියනකොට අපි මෙතන කතා කරනවා සිත සහ කයේ ඇතිවෙන මත් ගතිය එහෙම නැත්නම් සිත සහ කයේ ඇතිවෙන මමත්වය වෙනුවෙන් පුජ්‍යලභාවයෙන් මට සැපයක් දෙන්න ඕන මට කායික විවේකයක් දෙන්න ඕන මට මානසික විවේකයක් දෙන්න ඕන කියන තැන ඉඳලා මත් වෙලා මොකද්ද කරන්නේ පුජ්‍යල භාවයෙන් යුක්තව ලෝකයෙන් මට එනවා අසුබ දේවල් එහෙම නැත්නම් මට එනවා දුක්සහගත දේවල් ඒවා අයින් කළා මං ලෝකයේ සැපසහගත දේවල් දෙන්න ඕනි කියන තැන ඉඳලා අර කාමච්ඡන්ද ව්‍යාපාද කියන නීවරණ ධර්ම දෙකත් එකමයි යෙදෙන්නේ මෙන්න මේ තීන මිද්දේ කියන නීවරණ ධර්ම. මට ලෝකේ කැමැති රූප මුණ ගැහෙනවයි අකමැති රූප මුණ ගැහෙනවයි කැමැති දේවල් පසුපස මං යන්න ඕනේ අකමැති දේවල් වලින් අයින් වෙන්න ඕනේ කියලා ආපු මෙන්න මේ ප්‍රබල නීවරණ දෙකත් එක්ක මේ අකමැති දේවල් ලැබෙනකොට දුක්ඛ විපාක මට එන්නේ නිසා මට හරි සනීපයක් දෙන්න ඕන මට හරි බරක් තියෙනවා මට හරි සැහැල්ලුවක් ගන්න ඕනේ කියන තැන ඉඳලා මොකද්ද කරන්නේ නිතරම පුජ්‍යල භාවය තුල ඉඳලා කටයුතු කරනකොට අර දීන මිද්ද කියන නීවරණ ධර්මයේ ඇවිල්ලා ඉවර වෙලා අනේ නීවරණ ධර්මයේ සහිත සිත් પરම්පරාවක් පහළ වෙලා අලසකම කම්මැලිකම නිදිමත කියන දේවල් පහළ කරලා දෙන්න. එහෙනම් මේක පහළ කරන්නේත් මේ ධර්මතාවයේ නොදකින මනසකට. එහෙනම් තව පැත්තකින් කියන්නට පුළුවන් මෙන්න මේ ධර්මයේ නොදකින නිසා ධර්මතාවය ගැන නොදන්නා කම නිසා ධර්මයේ නොදකින්න ඇති වෙන අකුසල ධර්මයක් නීවරණ ධර්මයක් නිවන වහන ධර්මයක්. ඇයි ඒ විදිහට කටයුතු කරන්න කරන්න වැටෙනවා අපි නොදන්නව වුණාට තීන මිද්දේ නිසාම අපි වැටෙනවා කාමච්ඡන්ද ව්‍යාපාද කියන නීවරණ දෙකටත්. ඇයි එක පැත්තකින් මේ මේ විදිහට මට දුක්සහගත දේවල් එනවා මං අකමැති දේවල් එනවායේ කියලා පුජ්‍යල භාවයෙන් දරාගෙන ඒකත් එක්ක ගැටි ගැටි මට දැන් හරි සනීපයක් ඕනිය සැපයක් ඕනිය කියලා මෙන්න මේ අලසකමට ධර්මයේ නොදකින ධර්මයේ නොදකින මත්ගතියකට දීන මිද්දේට අන ඇදගෙන වැටෙනවා මෙන්න මේ විදිහට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද කියන නීවරණ ධර්මයන් ක්‍රියාත්මක වෙනකොට ඊළඟට උද්දච්ච කුක්කුච්චේ කියන නීවරණ ධර්මයේ ප්‍රබලවම ක්‍රියාත්මක වෙනවා. උද්දච්ච කුක්කුච්චේ කියලා කියන්නේ සිතෙහි ඇතිවෙන නොසන්සුන් භාවයේ කියන නීවරණය. මෙන්න මේ විදිහට මට කැමති රූප තියනවාය ලෝකේ අකමැති රූප තියනවාය මම කියලා කෙනෙක් ඉඳගෙන ඒවා විඳිනවාය කැමති රූප විඳිනවාය අකමැති රූප විඳිනවාය එනිසා කැමති දේවල් මං ලං කරගත යුතුයි අකමැති දේවල් මං ඉවත් කරගත යුතුයි ඒ නිසා අකමැති දේවල් මට ලැබෙනකොට චිත්ත පීඩා එනවා මහා අසහනයක් එනවා. ඒ නිසා ඒ අසහනය තුල ඉඳලා තීන මිද්දේ ක්‍රියාත්මක වෙන ගමම්ම වික්සිප්ත විසුරුණු ගති නොසන්සුන් ගති ඇති කරගෙන කටයුතු කරන්නට පටන් ගන්නවා ධර්මයේ නොදකින මනසකින් යුක්තව නොසන්සුන් භාවයටපත් වෙනවා මෙන්න මේ නීවරණ ධර්මයට කියනවා උද්දච්ච කුක්කුච්ච නීවරණ ධර්මයේ ක්‍රියාත්මක වෙනවා කියලා මේ විසිරුණු ස්වභාවයෙන් යුක්තව නොසන්සුන් ස්වභාවයෙන් යුක්තව කටයුතු කරන්නට මුල පාදලා දුන්නා අපිට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද කියන නීවරණ ධර්ම ටික. ඒ නීවරණ ධර්ම ටිකත් එක්කමයි යෙදෙන්නේ මේ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ ධර්මේ. එන අපි ප්‍රබලවම මෙතනදී දකින්නට ඕන තෝරගන්නට ඕන කාරණාවක් තියෙනවා. මේ නීවරණ ධර්මත් එකිනෙකට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ලටම හේතුව තමයි වැරදි සහගත දිෂ්ටිය. ධර්ම ආලෝකයේ නොලබුණු ධර්ම ප්‍රඥාව නොලබුණු පටිච්ච සමුප්පාද න්‍යායෙන් ආලෝකමත් නොවුණු අවිද්‍යා අඳුර තුල ඉඳලා ගොඩනැගෙන සිත් પરම්පරාව තුල පටිච්ච සමුප්පන්නවම මෙන්න මේ නීවරණ ධර්මයන් යෙදෙනවා මේකයි සිද්ධ වෙන්නේ එහෙම නැතුව නීවරණ ධර්මයන් හදාගන්න යම්කිසි පුජ්‍යලයක් ඉන්නවය ඒ පුජ්‍යලයා හිත තුල නීවරණ ධර්ම හදාගෙන එළියේ රූපයක් පරිහරණය කරනවයි කියලා ගන්න බෑ. මොකද ඇත්තටම සැබවින්ම එළියේ රූපයක් තියෙනවයි තියෙන රූපය අපිට මුණ ගැහෙනව නෙවෙයි ධර්මතාවය. පටිච්ච සමුප්පන්නෝ මයි ඒ මොහොතට සංකත වේ රූපය කියන එක පවා පහළ වෙන්නේ කියන න්‍යාය ධර්මයේ අපි ධර්මයේ තුලින් දැකලා තියෙනවා නම් අපි කවදාකවත් වැටෙන්නේ නැහැ. කැමැති රූපයක් එළියේ තියෙනවා. අකමැති රූපයක් එළියේ තියෙනවා. අන්නේ කැමැති අකමැති රූප දිහා බලලා කැමැත්ත හදා ගන්නවා අකමැත්ත හදා ගන්නවා පුජ්‍යලයක් කියන තැන. තව විදියකින් ගත්තොත් අපි කවදාකවත් එහෙනම් එළියේ කැමැති අකමැති දේවල් නැහැ හැබැයි රූප තියෙනවා. ඒ රූපෙ දිහා බලාගෙන යම්කිසි පුජ්‍යලයකට පුළුවන්කම තියෙනවායි හිත තුලින් කැමැත්ත ඇති කරගන්න අකමැත්ත ඇති කරගන්නට මේකත් වැරදි සහගත දෘෂ්ටියක්. එහෙනම් යම්කිසි පුජ්‍යලයක් ඉඳගෙන කැමැත්ත හදනවා අකමැත්ත හදනවායි නෙවෙයි. එහෙම ධර්මතාවයක් මේක ඇතුලේ කවදාකවත් යෙදෙන්නේ නැහැ. එහෙනම් මෙතනදී අපිට නුවණක් පහළ වෙන්න ඕන හොඳ ආකාරයටම යම්කිසි පුජ්‍යලයක් ඉඳගෙන පුජ්‍යල භාවයෙන් යුක්තව කැමැත්ත අකමැත්ත හෝ නීවරණ ධර්මයන් තම තමන්ගේ මනස තුල හිත තුල සකස් කරනවා නෙවෙයි. අවිද්‍යාව යෙදිච්ච මනසක් තුල නීවරණ ධර්මයන් ක්‍රියාත්මක වෙනවාය කියන නුවණ අපිට මෙතනදී යෙදෙන්න ඕන. ඊළඟට අපි කතා කරනවා නීවරණ ධර්ම තුල කාමච්ඡන්තේ, ව්‍යාපාදේ, තීන මිද්දේ සහ උද්ධච්ච කුක්කුච්ච අවසාන වශයෙන් විචිකිච්ඡාව සහ අවිද්‍යාව කියන කාරණාව මූලික කරගෙන ගොඩනැගෙන විචිකිච්ඡාව කියන කාරණාව විචිකිච්ඡාවකම අපිට තේරෙනවා සැකේ විදිහට. එතකොට මේ සැකේ විදිහට අපි ගත්තට පස්සේ බුද්ධ ආදී අටතන් ගැන සැකයක් ගැන ධර්මයේ විස්තර කරලා තියෙනවා. අපි බලන්න ටෝනි මේ බුද්ධ ආදී අටතන් පිළිබඳ සැකයක් පහළ වෙන්නේ ඇයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි පුබ්බන්ත අපරන්තේ කෙරෙහි පටිච්ච සමුප්පාද ධර්මයන් කෙරෙහි යම් සැකයක් යම් කෙනෙකුට පහළ වෙනවා නම් මොකක් නිසාද පහළ වෙන්නේ? ඇයි මේක නීවරණ ධර්මයක් බවට යෙදෙන්නේ කියන එක අපි දකින්නට ඕන. දැන් අපි හිතලා බැලුවොතින් මෙන්න මේ විදිහට ලෝකේ අපිට කැමති රූප තියෙනවය අකමැති රූප තියෙනවය ඒ කැමැති කැමැති රූප මන් ලං කරගන්නට ඕනි කියලා කාමච්ඡන්දයේ ගොඩ නැගෙනකොට අකමැති රූප එක්ක මං ඉවත් කරන්න ඕනි කියලා පුජ්‍යලත්වයෙන් යුක්ත ව්‍යාපාදයේ ගොඩ නැගෙනකොට ඒ වගේම අකමැති දේවල් දිගින් දිගට මට එනවා මට නම් හරි කරදරයක් කියලා දීන මිද්ද ගති අලස ගති කම්මැලි ගති ඇවිල්ලිවලා සිත කය කියන දෙකම අලස කරනකොට මිද්දේට ධර්මයෙන් වහලා දානකොට ඒ තුල නොසන්සුන් ගති උද්දච්ච කුක්කුච්චයන් හිත තුල ඇති වෙනකොට අන්න මොකද්ද වෙන්නේ අන නොසන්සුන් මනසකින් යුක්තව එළඹෙනවා ඊට පස්සේ මේ ඇත්ත ඇති සැටි නොදන්නකම නිසා මට ලෝකේ කැමති දේවල් කොයි විදිහට හරි මං ඉෂ්ට සිද්ධ කරගන්නට ඕන. අකමැති දේවල් ඉවත් කරගෙන මං කොයි ආකාරයෙන් හරි මේ කැමැති සැපසහගත දේවල් මං විසින් ලං කරගන්නට ඕනි කියන මුලා දෘෂ්ටිය තුල ඉඳලා කටයුතු කරන්න පටන් ගත්තට පස්සේ අන්න ඒ තුලින් අපායගාමී අකුසල කර්මයන් කෙරෙහි පවා යොමු වෙන්නට පටන් ගන්නවා. එනයි යම් කෙනෙක් අපායගාමී අකුසල කර්මවල <clears throat> දිගින් දිගට නිරත වෙනවාය කියලා කියන්නේ. විසම කාමයෙන් යුක්තව කටයුතු කරනවායි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අකුසලයන්ට විපාක මේ මේ විදිහට ලැබෙනවායි කියලා පෙන්වලා දීලා ධර්මයෙන් විස්තර කරලා තියෙද්දි අන්න ඒක පිළිබඳ සැකේ පහළ වෙන්නේ මේ ධර්මයේ නොදකින කම නිසා. එනම් සම්මාදිට්ඨි නුවණට පත්විච්ච නැති කිසිම කෙනෙකුට ධර්මයේ තුලින් බුදුන් දකින්නට පුළුවන් නුවණක් නැති නිසා බුදුරජාණන් වහන්සේ කවුදයි කියන එක පුජ්‍යලත්වයෙන් ගත්තට ධර්මයේ තුලින් නොදකිර නිසා මොකද්ද වෙන්නේ නිතරම බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් බුදුරජාණන් වහන්සේ කියලා ශාස්ත්‍රුන් වහන්සේ නමක් හිටියායේ කියන එක පිළිබඳව පවා සැකේ පහළ වෙලා. එහෙනම් සැකේ කියන එක කෙලින්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක පහළ කරනවා. ධර්මයේ සංගයා කිරී සැකපහල කරනවා කියන තැනට එහා ගිහිල්ලා අපි දකින්න ඕන. අපායේ ගාමී අකුසල කර්මයන් යෙදෙන හැමතැනදීම අන්න එයාට බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකයි ධර්මයේ පිළිබඳ සැකයයි ධර්මයේ දැක්කනම් කවදාක්වත් සම්මා දිට්ඨි නුවණ පහල කරගෙන සෝවාන් මාර්ගයක් ප්‍රත්‍යක්ෂ කරලා අන්න ඒ තුල යම් දර්ශනයකටපත් වුණා නම් කවදාක්වත් එයා හතර අපායට වැටෙන්නේ නැහැ හතර අපායට වැටෙන විදිහේ අකුසල කර්මයන් එයා අතින් සිද්ධ වෙන්නේ නැත්තම් අන්න එතකොට එයා අතින් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ මෙතන නුවණින් තෝරගන්න ඕන නීවරණ යෙදිච්ච මනසක් තියෙන්නේ අවිද්‍යාව අඳුර තුල ඉන්නකම් ප්‍රඥා ආලෝකයේ පහළ වුණාට පස්සේ අන්න අර අවිද්‍යාව අඳුරට නැගෙන්නේ විදිහක් නැතුව යනවා. ඒ ආලෝකය අඳුර කපාගෙන වැටිලා තියෙනවා. දහම් ඥානය සම්මා දිට්ඨි නුවණ වැටිලා තියෙනවා. අන පටිච්ච සමුප්පන්නවම මොකද්ද වෙන්නේ? ප්‍රත්‍යක් ලැබිලා තියෙනවා ප්‍රඥාව තුලින් අකුසල මූලයන්ට එන්නේ නැතුව කුසල මූලයන් මූලික වෙන්න. එනම් පටිච්ච සමුප්පන්නවම මොකද්ද වෙන්නේ? නීවරණ රහිත සිත් પરම්පරාවක් ගොඩ නැගිලා දර්ශනීය සහිත ප්‍රඥාව පූර්ණංගම විච්ච විදිහට කටයුතු කරන්නට වාග්ය සම්පන්න අවස්ථාවක් සැලසෙනවා මෙන්න මේ ධර්මයේ රැකවරණය සම්මාදිට්ඨි නුවණ පහළ කරගත්ත තැනකට. එහෙනම් යම්කිසි පුජ්‍යලේ සම්මාදිට්ඨිය පහළ කරගෙන එයා විසින් අකුසල කර්මයන් නොකර කුසල කර්මයන් තුල සම්මාදිට්ඨිය තුල ගමන් කරනවා නෙවෙයි. එනම් ප්‍රඥාව පූර්වංගම විච්ච සම්මාදිට්ඨි නුවණ එහෙම නැත්නම් ප්‍රඥා ආලෝකයේ පහළ වුණාට පස්සේ අවිද්‍යා අඳුර කියන එකට නැගෙන්න විදිහක් නැහැ. අවිද්‍යා අඳුරට ප්‍රත්‍ය ලැබෙන්න තිබුණු අන්නේ අවිද්‍යා අඳුරට නැගෙන්නට තිබුණු හේතුව අයින් වෙලා මොකද්ද වෙලා තියෙන්නේ ප්‍රත්‍යක් ලැබිලා තින ආලෝකයේ නැමෙති මෙන්න මේ ආලෝකයේ නැමෙති ප්‍රත්‍ය නිසා අවිද්‍යාව නැමෙති අඳුරට නැගෙන්නට පුළුවන් කමක් නැහැ ප්‍රඥාව නැමෙති ආලෝකී පූර්වංගම කරගෙන සම්මාදිට්ඨි ඥානය පෙරටු කරගෙන නීවරණ ධර්මයන් යටපත් විච්ච සිත් පරම්පරාවක් පහළ වෙලා නිවීම දක්වා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙන්න මේ විදිහට ගමන් කරන්නට අවශ්‍ය වාග්ය සම්පන්න අවස්ථාව උදා වෙනවා. එහෙනම් අපි මෙතනදී හොඳට දකින්න ඕන සබ්බන් රූපන් නීවරණීයන් කියන ධර්ම කාරණාව තුළ මෙතනදී අදහස් කරන්නේ කොයිම විදිහකටවත් තියෙන රූපයක් තියනවායේ ඊයේ තිබුණු අදත් පවතින මතුවටත් පවතින ඒ රූපෙ දිහා බලාගෙන මේ නීවරණ ධර්මයන් ඇති කරගන්න කෙනෙක් ඉන්නව අය එයාගේ හිත තුල එයා හිතින් හද හදා රූපේ කෙරෙහි නීවරණයන් ඇති කරගන්නව අය රූපේ කෙරෙහි කාමච්ඡන්දය ඇති කරගන්නව අය ව්‍යාපාදේ ඇති කරගන්නව අය තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාව ඇති කරගන්නව අය කියලා කියන්නට පුළුවන් කමක් කිය දෙන්නේ නැහැ එහෙනම් අපි හොඳට දකින්නට ඕන අඩුම තරමේ අපිට රූපය කියන එක මුණ ගැහෙන්නේවත් නැති බව අපි අතීත දේශනාවලින් කතා කළා සාකච්ඡා කළා මොකද හේතු ප්‍රත්‍යයෙන් හටගෙන රූපය කියන කාරණාව ඉතිරි නැතුව නිරෝධ විච්ච තැනකදී අපිට වේදනා සංඥා සංඛාර තුලින් හඳුනා ගැනීමක් කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ එහෙනම් මේ හඳුන ගැනීම කරන්නේ ආරම්මන මට්ටමින් චිත්ත චෛතසික මට්ටමින් නිසා අපිට නීවරණ ධර්මයන් ඇති කරගන්නට අවිද්‍යාසහගත චිත්ත චෛතසික ධර්මයක් යෙදෙනවා මිසක් අවිද්‍යාව මූලික කරගෙන යම්කිසි පුජ්‍යලයක් ඉඳගෙන එළියේ රූපයක් දිහා බලබලා නීවරණ ධර්මයන් සකස් කරගන්නවා නොයි කියන නුවණත් මෙන්න මේ සබ්බන් රූපන් නීවරණීයන් කියන තැනදී අපිට අවබෝධයක් ලැබෙන්නට ඕනි ප්‍රඥාවක් පහළ වෙන්නට අවශ්‍ය කරනවා. ඊළඟට අපිට කතා කරන්නට තියෙනවා මේ නීවරණීයන් කියන කාරණාවටම සම්බන්ධ කාරණාවක් සබ්බන් රූපම් පරාමට්ටන් කියන කාරණාව. එහෙනම් සබ්බන් රූපන් පරාමට්ටන් කියලා කිව්වට පස්සේ අපි දකින්නට ඕන පරාමට්ටයි කියලා කියනකොට අපි තෝරගන්න ඕන මෙතන පරාමාස සහ පරාමට්ට ධර්ම පිළිබඳව. අපි දන්නවා මේ පරාමාස ධර්මයන් කියලා ගත්තට පස්සේ මේ පරාමාස තුලත් තියෙනවා තෘෂ්ණා දිටි කියලා காரணා දෙකක්. පරාමට්ට කියලා කියන්නෙම වැරදි සහගත දිට්ටියක් නිසා ගොඩ නැගෙන තෘෂ්ණාව කියන කාරණාව අපිට සරලව ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් තණ්හාවයි ditthiyයි කියන කාරණා දෙක මෙතනදී අපිට විග්‍රහ කරගන්නට වෙනවා. මෙතනෙමුත් අදහස් කරන්නේ නැහැ තණ්හාව ditthiyයි කියන එක පුජ්‍යලයක් විසින් හිතේ තුල ගොඩනගාගෙන පරාමාස කරගෙන රූපයක් තියනවා අන්නේ රූපේ කෙරෙහි පරාමට්ට වෙනවා කියලා. එහෙනම් දැන් අපි තෝරගන්න ඕන මොකද්ද පරාමට්ටයි කිව්වට පස්සේ රූපයක් තියෙනවා ඊයේත් තිබුණු අදත් තියෙන මතුවටත් පවතින පරාමට්ට විච්ච එහෙම නැත්නම් පරාමාස ධර්මයන්ට හිත විච්ච කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. මෙතනත් සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් රූපේ කියන කාරණාව හටගෙන ඉතිරි නැතුවම නිරෝධ විච්ච තැනකදී එහෙනම් රූපේ කියන කාරණාව පටිච්ච සමුප්පන්නව සංකතව හටගෙන ඉතිරි නැතුව නිරෝධ විච්ච තැනකදී වේදනා සංඥා සංකාර විඥාන කියන තැනකින් අවිද්‍යාව මූලික කරගත්ත මනසකින් යුක්තව කටයුතු කරනකොට අන්නේ පරාමාස ධර්මයන් සහිත සිත් પરම්පරාවක් ගොඩනැගෙනවා. එහෙම නැතුව පරාමාස ධර්මයන් යම්කිසි කෙනෙක් රූපේ දිහා බලබලා පුජ්‍යලයක් තම තමන්ගේ මනසෙන් හදනවා නෙමෙයි. තම තමන්ගේ හිතින් හදනවා නෙමෙයි. තම තමන් කියලා විද්‍යාලයක් හදාගන්න ඉන්නව නෙවෙයි. අවිද්‍යා කම්ම තණ්හා ආහාරා නිබ්බන්ති ලක්කන තුලින් භවයක් සකස් වෙලා ඒ භවයට අනුකූලව පහළ වෙන જાතියක් බව අපි මතක තියාගන්න ඕන. අන්නේ જાතියේ යෙදිච්ච අවිද්‍යා ආශ්‍රවේ මූලික කරගත්ත ditthිකාම භව කියන ආශ්‍රව ධර්ම තුලින් යටපත් කරගෙන සිත් පරම්පරාවක් පහළ වෙනකොට අන්නේ සිත් පරම්පරාව තුල යෙදෙනවා පරාමාස ධර්මයන්. අන්න එදාට පුජ්‍යලත්වෙන් යුත්ව ලෝකේ රූපයක් තියෙන අය පරිහරණය කරන්නට පුජ්‍යලයක් ඉන්න අය මම කියලා කෙනෙක් කියන තැන ඉඳලා කටයුතු කරන මනසක් තුල එහෙම නැත්නම් එහෙම කටයුතු කරනකොට පහළ වෙන සිත් પરම්පරාව තුල මෙන්න මේ පරාමාස ධර්මයන් යෙදෙනවා අන්න ඒ නිසා අපි කියනවා සබ්බන් රූපම් පරාමට්ටන් කියලා එහෙනම් මෙතනදීත් රූපේ පරාමට්ටයි කියලා කියන්නේ හේතුව තමයි පුජ්‍යල භාවයෙන් ගන්නකොටයි රූපයක් මුණ ගැහෙන්නේ. අන්නේ පුජ්‍යල භාවයෙන් යුක්ත පටිච්ච සමුප්පාද න්‍යායෙන් තොරව ගන්නකොටයි පරාමාස ධර්මයන් කියන ටික යෙදෙන්නේ. අපි බලන්න ඕන මොකද්ද මේ පරාමාස ධර්මයන් වලින් කටයුතු කරනකොට යාට දිට්ඨියක් ඇති වෙනවා කැමැති රූප ලෝකේ තියෙන අය අකමැති රූප ලෝකේ තියෙනවායි කියලා. ඊට පස්සේ මෙන්න මේ කැමැති රූප මන් ලං කරගන්න ඕනි කියලා දිට්ඨියක් ගොඩනගා ගන්නවා. අවිද්‍යාව තුලින් මෙන්න මේ දිට්ඨිය ගොඩ නැගෙනවා. එහෙනම් දැන් අපි තෝරගන්න ඕන එවැනි දිට්ඨියක් ගොඩ නැගුණට පස්සේ පුජ්‍යලභාවයෙන් යුක්තව කටයුතු කරනවා කොහොමද? පුජ්‍යලේක් නියෝජනය කරනවායි කියන දෘෂ්ටියට ඇවිල්ලා අවිද්‍යාව මූලික කරගෙන සිත් પરම්පරාවල් මෙහෙවනවා මෙන්න මේ කැමැති රූපයන් පසුපස මං යන්න ඕන මෙන්න මේ අහවල් දේම මට ලං කරගන්නට ඕන එතකොට අර අහවල් දේම මං හොයාගෙන ගිහිල්ලා ගන්නට ඕන කියලා දිත්‍යයක් තුලින් තෘෂ්ණාව ගොඩ නැගිනවා එතකොට මෙන්න මේ අහවල් දේ හොඳ නැති දෙයක් මෙන්න මේක අපි ඉවත් කරන්නට ඕන මේක අයින් කරන්නට ඕන. ඒක ඉවත් කළා මේ අහවල් අහවල් දේම ලං කරගන්නට ඕන කියන දිට්ඨිය තුලින් ගොඩ නැගෙනවා මං කැමති මේක අහවල් කෑම. මං කැමති මේක අහවල් රූපේ. ඒක මම හොයාගෙන යන්න ඕන කියලා අන්න අර දිට්ඨිය තුලින් තෘෂ්ණාවට පාර හදලා දෙනවා. ඒ තුලින් මොකද්ද කරන්නේ? මේ පුජ්‍යල භාවයේ ඉඳලා අහවල් අහවල් කෑම කොයිතරම්නම් හොඳද? අහවල් අහවල් රූප කොයිතරම්නම් හොඳද ප්‍රියද? අහවල් අහවල් රසයන් කොයිතරම්නම් ප්‍රියද කියන තැන ඉඳලා ඒක තුලින් මට සැපයක් ගන්නට පුළුවන් කියන පුජ්‍යල භාවයෙන් යුක්තව දිට්ඨියක් ගොඩනගෙනවා කියන කාරණාව මේ පරාමට්ට දිට්ඨි කියන තැනින් මේ ධර්ම කාරණා තුල විස්තර කරලා දෙනවා. එහෙනම් අපි හොඳට තෝරගන්නට ඕන නුවණ මෙහෙवला ප්‍රඥාව මෙහෙवला මේ ධර්ම කාරණාව තුලදී පරාමට්ටන් කිව්වට පස්සේ එහෙමනම් මේ රූපේ මුණ ගැහෙන රූපයත් එක්ක ගනුදෙනු කරන්නට පුළුවන් කියන අවිද්‍යා සහගත දිට්ඨියට තමයි පරාමාස කියන සිත් પરම්පරාවල් ගොඩනගලා හදලා සකස් කරලා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මම විසින් හදන එකක්වත් මේ පරාමාස කියන ධර්ම ඉබේ සිද්ධ වෙන එකක්වත් වෙන කෙනෙක් විසින් කරන එකක්වත් නොවන මේ පරාමාස කියන ධර්මයන් සකස් කරලා දෙන්නේ පුජ්‍යල භාවයෙන් යුක්තව කටයුතු කරන්නට අවිද්‍යාසහගත දිට්ඨිය කියන එක අපි තෝරගන්නට ඕන. මේ අවිද්‍යාසහගත දෘෂ්ටිය තුල ඉඳලා කටයුතු කරනකොටයි අපිට කැමැති අකමැති රූප එහෙම නැත්නම් ප්‍රිය රූප අප්‍රිය රූප කියන දේවල් මේ ලෝකේ තියෙනවා ඒ ලෝකේ තියෙන රූපයන් මට පරිහරණය කරන්නට පුළුවන් ඒ රූප එක්ක මට ගනුදෙනු කරන්නට පුළුවන් කියන අවිද්‍යා සහගත දිට්ඨිය මූලික කරගෙන එතනින් එහාට මෙන්න මේ පරාමාස ධර්මයන් සහිත සිත් පරම්පරාවන් ගොඩනැගෙන්නේ කියන එක පිළිබඳ නුවණක් මෙතනදී අපිට පහළ වෙන්නටම අවශ්‍යයි පහළ කරගන්නටම අවශ්‍යයි කියන එක විශේෂයෙන් අවධාරණය යොමු කළා අපි මතක් කරනවා. එමනම් විශේෂයෙන් අපි මතක තියාගන්නට ඕන මේ රූප කාණ්ඩය තුල විස්තර කරන තැනදී ඇති රූපයක විස්තරයක් නෙවෙයි මේ කරන්නේ. එහෙනම් රූපයේ ස්වභාවය සංකතයි නම් පටිච්ච සමුප්පන්නයි නම් සංකතව පටිච්ච සමුප්පන්නව ගොඩනගෙනවා කියලා කියන්නේ අනාදිමත් කාලයක් තිස්සේ පැවතෙන්නා වූ තව අනාදිමත් කාලයක් ඉදිරියට පවතිනා වූ රූපයක් පිළිබඳ නෙවෙයි මේ ධර්මයේ විස්තර කරන්නේ. පෙර නොතිබීම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඉතිරි නැතුව නිරෝධ වෙන රූපයක් පිළිබඳ. අපි මුලිමුත් පෙන්වලා දුන්නා දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන කාරණා ටික එහෙම නැත්නම් පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න මට්ටම. තව විදිහකට කිව්වොත් පස්සපච්චා වේදනා. එහෙනම් හොඳට තෝරගන්න ඕන මේකට උපමාවක් අරගෙනත් කිව්වා. දැන් අපිට කඩල ටිකක් බෙදලා ගෙනල්ලා දුන්නොත් අපිට කඩල කියන එකක් ලෝකෙම මුණ ගැහිලා ඒ කඩල දැකපු පුජ්‍යලයකුත් මුණ ගැහිලා එතන තියෙන කඩල ටික කන්න පුළුවන් ඒ කඩල මෙන්න මෙවැනි රසයකින් යුක්තේ කියන දෘෂ්ටි පවා පහළ වෙනවා එහෙනම් අපි හොඳට තෝරගන්නට ඕන කඩල කියන කාරණාව මුණ ගැහෙනකොට ඇත්තටම අපි දන්නවා මේ පෙනීම කියන කාරණාව උපදින්නේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානම් තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන තැනකින් එහෙනම් ස්පර්ශය නිසා වේදනාව පහළ වුණා එහෙනම් මේ පෙනීම කියන කාරණාවට අපි වේදනා කියනවා මොකද අපිට වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා හතර විතරයි ගෝචර කියන එක අපි පැහැදිලි කරගත්තා. එහෙමනම් පෙනීම කියන එකටම තමයි අපි මේ වේදනාව කියලා කියන්නේ. එහෙනම් වේදනාව කියන එක රූපේ තිබිලා ආවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නැහැ. එහෙනම් රූපපච්චා වේදනා කියලා විග්‍රහ කරනවා. එහෙනම් මෙතන හොඳටම අපිට තේරෙනවා ස්පර්ශය නිසා වේදනාව ගොඩ නැගුණා. හැබැයි අපි ගන්නෙ කොහොමද? පුජ්‍යල භාවයෙන් යුක්තව එළියේ රූපයක් තිබුණයි ඒ රූපයේ පෙනුනේ ඇතුළේ ඉන්න කෙනාටය කියලා. එනම් පෙනීම කියන කාරණාව දකින්න පුජ්‍යල භාවයෙන් තොරව ස්පර්ශය නිසා මෙන්න මේ වේදනාව ගොඩ නැගුණා කියලා. මේ වේදනාවෙන් නම් ලෝකේ දැනගත්තේ වේදනාව සකස් වෙච්ච නැති තැනක එහෙම නැත්නම් පෙනීම සකස් වෙච්ච නැති තැනක අපිට කතා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඇහැ ගැනවත් රූපය ගැනවත් චක්කු විඤ්ඤාණය ගැනවත්. එහෙනම් ඇහැ කියන කාරණාව රූපය කියන කාරණාව චක්කු විඤ්ඤාණය කියන කාරණාව ගැන අපිට කතා කරන්න අවස්ථාව යෙදෙන්නෙම යෙදුනේම පෙනීම කියන කාරණාව මත පදනම් වෙනවා. එහෙනම් අපි හොඳට දකින්ට එළියෙන් කඩල හම්බීච්ච පුජ්‍යලයේ හිටියා නෙවෙයි එළියේ තිබුණු කඩලයක් ඇතුළේ හිටපු කෙනෙකුට පෙනුණා නෙවෙයි ස්පර්ශය නිසා ගොඩනැගිච්ච පෙනීමක් එහෙම නැත්නම් වේදනාවක් සකස් වුණායේ කියන තැන දකින්න. එහෙනම් මෙන්න මෙතනදී පුජ්‍යල භාවයට සාපේක්ෂවයි එළිය ඇත කියන අන්තයට වැටිලා ඇතුළේ ඉන්න පුජ්‍යලයකට එළියක් මුණ ගැහෙන. එහෙනම් මෙතනදී තෝරගන්න ඕන අපිට එළිය ගැන ඇතුළ ගැන කතා කරන්නට අවස්ථාවේ යෙදිලා තියෙන්නේ මේ පෙනීම කියන කාරණාව මත පදනම් වෙලා. එනම් පෙනීම කියන කාරණාව අපිට මුණ ගැහෙන්නේ වේදනා මට්ටමින් නම් පෙර නොතිබීම ඒ වෙනකොට හටගෙන ඉතිරි නැතුව නිරෝධ විච්ච ඇහැක් රූපයක් චක්කු විඥානයක් කියන කාරණාව ඉතිරි නැතුව නිරෝධ විච්ච තැනකයි අපිට රූපේ පිළිබඳව මනසෙන් මෙනෙහි කළා ඊට පස්සේ මේ අහවල් අහවල් රූපේ කියලා ඒ අවස්ථාවට මනසෙන් ධම්ම මතු කළා දෙන්නේ එහෙනම් ඒක මේ මොහොතේ ගොඩනැගෙන මනසේ ගොඩනැගෙන ධර්මයක් මිසක අපිට කවදාකවත් තිබුණු හැක් තිබුණු රූපයක් තිබුණු චක්කු විඥානයකින් පහළ වෙච්ච පෙනීමක්යේ වේදනාවක්යේ කියලා ගන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් ඉතිරි නැතුව Nirodhiche පෙනීමක් එතන තිබුණා. එහෙනම් ඒක පෙනීම පෙනීමෙන් අවසానයි දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දැන් අපි තෝරගන්න ඕන ගෙනාපු කඩල තවමත් තියෙනවා ඒ කඩල මතුවට පවතිනවා ඒ කඩල දැන් කන්නත් පුළුවන් ය පුජ්‍යල භාවයෙන් යුක්තව ගත්තොතින් මොකද වෙන්නේ අන්න සසර පැවැත්මට හේතුව තියෙනවා පුජ්‍යල දෘෂ්ටිය තුළ ඉඳලා පටිච්චසමුප්පාදයෙන් බැහැර දැන් අපි හිතලා බලමු මෙන්න මේ කඩල රස විඳිනකොට අපි තෝරගන්න ඕන දිවට රසයක් ගැටිලා දිව්‍යා විඥානයේ පහළ වෙලා තුන්දෙනාගේ ස්පර්ශින් වේදනාව පහළ කරනකොට අපි තෝරගන්න ඕන ඒ දිවත් රසත් කියන කාරණාව චක්කු විඥාන කියන කාරණාව ඉතිරි නැතුව නිරෝධ විච්ච තැනකයි අපිට මනස තුලින් මේ කඩලවල රසයේ කඩලවල රසයේ කියලා මෙනෙහි කරලා දෙන්න. එහෙනම් රසය කියන එකට දිව ගැටිලා දිව්‍යා විඥානයේ පහළ වෙලා ඒ තුලින් අපිට ස්පර්ශය නිසා වේදනාවක් පහළ වුණා මිසක රස රූපයේ තිබිලා වේදනාව ආවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලානේ. රස රූපයේ තිබිලා වේදනාව ආවයි කියලා ගත්තොතින් පුජ්‍යලයක් නියෝජනය වෙනවා මොකද? රස රූපයක් තියෙනවයි ඊයේ තිබුණු අදත් තියෙන මතුවටත් පවතින. ඒක භුක්ති විඳින පුජ්‍යලයක් ඉන්නවයි කියන මෙන්න මේ මුලාසහගත දෘෂ්ටියටපත් වෙලා මේ විදිහට ලෝකයේ සමග ගනුදෙනු කරන පුජ්‍යල භාවයක් ගොඩනගෙන රූපයත් එක්ක කටයුතු කරන්නට පුළුවන් රූපේ පරිහරණය කරන්නට පුළුවන් කියන අවිද්‍යා සහගත දිට්ටි ගොඩ නැගෙනකොට මෙන්න මේ දිට්ටිය මූලික කරගෙන තමයි අනිත් සියලුම ධර්මතා එදිච්ච සිත් පරම්පරාවන් පහළ වෙන්නේ. එනම් මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ රූපකාණ්ඩයේදී විග්‍රහ කරලා තියෙන්නේ රූපය තුල කියලා ගත්තට පස්සේ අපි වරදවා වටහා ගන්නට හොඳ නෑ. සබ්බන් රූපන් කියවට පස්සේ සතර මහා ධාත්වත් සතර මහා ධාති උපාදාය රූප ටිකක් ගැන කතා කරනවා විග්‍රහ කරනවා අපිට කවම කවදාකවත් සතර මහා ධාතුව දැක ගන්නට පුළුවන් කමක් ලැබිලා නැහැ අපිට සතර මහා ධාතු ඇසුරු කරගත වර්ණ සටහන පමණක් සනිදස්සන වෙනවා එහෙනම් ඒක සනිදස්සන වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියපු මට්ටමින් බව දැකලා එතකොට අපිට කවදාකවත් සතර මහා ධාතු උපාදාය රූප විදිහට පවතින ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප ඒ වගේම චක්කු රූප සෝත රූප ගාහන රූප දිව්‍යා රූප කාය රූප මනෝ රූප ආදී කිසිම රූපයක් අපිට දැක ගන්නට බැරි බව අපි නුවණින් දැක්කනම් මේ සියල්ල මේ මොහොතට හේතු ප්‍රත්‍යයෙන් නිපදිලා පටිච්ච සමුප්පන්නව සංකතෝ ගොඩනැගිලා ඒ හේතු නිරෝධ වෙනකොට ඉතිරි නැතුවම නිරෝධ වෙන ධර්මතා මිසක ඉතිරි නැතුව නිරෝධ වෙන ධර්මතාවේ භුක්ති විඳින පුජ්‍යලයක් ඉන්නවයේ කියන තැනින් ගන්නට පුළුවන් කමක් නැහැ. එනම් කොයිම මොහොතකවත් හිතන්ට එපා ඇහැ කන නාසය දිව ශරීරය දරාගත් පුජ්‍යලයක් ඉන්නවයි. ඒ පුජ්‍යලයට ගැටෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ටිකක් තියෙනවයි. අන්න ඒව ගැටුණට පස්සේ පුජ්‍යලයට චක්කුසෝත ගාන දිව්‍යා කාය මනෝ කියන විඥාන පහළ වෙලා ඒ ස්පර්ශයෙන් මේ වේදනාව භුක්ති විඳින්නේ මමය මෙන්න මේක මහා මුලාසහගත දෘෂ්ටියක් බව නුවණින්ම දැක ගන්නට වෙනවා තෝරා ගන්නට වෙනවා එහෙනම් අපි පැහැදිලිවම මතක් කරනවා මෙන්න මේ සියලු දෘෂ්ටි මතවාදයන්ගෙන් තොරව පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන මෙන්න මේ ditta sutamuta විඤ්ඤාත එහෙම නැත්නම් පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ස්වභාවයක් සහිතවයි මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේක නොදන්නාකම නිසා ගොඩ නැගෙන අවිද්‍යා සහගත දෘෂ්ටිය මත පදනම් වෙලා අවිද්‍යා මූලයේ මත පදනම් වෙලයි සියලු නීවරණ ධර්ම පරාමාස ධර්ම යෝගනීය ධර්ම ඕගනීය ධර්ම ග්‍රන්ථනීය ධර්ම සංයෝජනීය ධර්ම ලෞකික ධර්ම කියන මේ සියල්ලම ගොඩනැගෙන්නේ කියන එක අපි නුවණින් යුක්තවම විමර්ශනය කරගන්නට අවශ්‍ය වෙනවා. එහෙමනම් අද දවසේදී අපි සාකච්ඡා කරගන්නට යෙදුනේ සබ්බන් රූපන් නීවරණීයන් සබ්බන් රූපන් පරාමට්ටන් කියන ධර්මකාරණා කීපේ පිළිබඳව. මේ ධර්මකාරණා පිළිබඳව අපි නුවණක් මෙහෙවලා ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්නට පටන් ගත්තොතින් මේ නුවණ සම්මාදිට්ඨි ඥානෙ පහල කරගන්නට පටන් ගත්තොතින් අන්න එදා ඉඳලා ප්‍රඥා ආලෝකයේ පතිත වෙලා නීවරණ ධර්මයන්ට පරාමාස ධර්මයන්ට නැගෙන්න තිබුණු සිත් પરම්පරාවට බාධකයක් විදිහට ප්‍රඥාව නැමැති ආලෝකයේ පහල කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ ප්‍රඥාව නැමැති ආලෝකයේ පහළ වෙච්ච දවසට අවිද්‍යාව නැමැති අඳුර තුලින් සකස් කළා දීපෝ පරාමාස ධර්ම නීවරණ ධර්මයන් නොයදෙන සම්මාදිට්ඨිය පහල කරගත්ත ප්‍රඥාව මූලික කරගත්ත චිත්ත පරම්පරාවක් තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරවල කරලා උතුම් වූ නිවනෙන් සැනසෙන්නට මාර්ගයේ පාර සකස් වෙනවා. එහෙනම් අද දවසේදී මේ සාකච්ඡා කරගන්නට යෙදුනා වූ ධර්ම කාරණා කිහිපය තම තමන්ට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රඥාව පටිච්ච සමුප්පාද නුවණ පහළ වීම පිණිසම හේතුපකාරක වේවා ප්‍රඥා පාරමිතාවක් බවට පත්වෙත්වා ප්‍රඥා පෞරක් බවටම පත්වෙත්තා සියලු දෙනාම උතුම් වූ නිවනෙන් සැනසීම පිණිසම මේ පුණ්‍ය කුසල ශක්තිය හේතුපකාර කරගනිත්වා ඒ වගේම විශේෂයෙන් සතර වර්ගයේම මිය පරලොව ගිය ඥාති සමූහයාටත් මෙකී පුණ්‍ය කුසල වාසනාව හේතු වෙලා උපකාර වෙලා උතුම් වූ නිවනින් සැනසෙන්නටම වාග්ය සම්පන්න පුණ්‍ය අනුමෝදනාවක් බවටම පත්වෙත්වා සියලු ලෝක සියලු සත්‍යයන්ටම මෙකී පුණ්‍ය කුසල වාසනාව හේතු වෙලා උපකාර වෙලා සංසාර දුක් කෙරවල කර ගන්නටම උපකාර වෙත්වා කියලා සාදුනාදයක් පවත්වමින් අවසාන වශයෙන් අද දවසේ මේ ධර්ම සාකච්ඡාව නිමාවටපත් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි